එතකොට ඊළඟට සිරිවර්ධන මහත්මයා හලෝ දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට එක අර ගිය සතියේට ඉස්සරින් සතියේදී මේ වහන්සේ ධර්මයේ දේශනා කරද්දී කිව්වා සංකිච්චි ස්වාමීන් වහන්සේ අර ඉපදුණා. එතකොට මම තමාර දබ්බමල්ල ස්වාමීන් වහන්සේ කියලා මැසේජ් එකක් දැම්මා. අද මම බණක් අහනකොට ඇත්තටම සංකීර්ති ස්වාමීන් වහන්සේ දබ්බමල්ල ස්වාමීන් වහන්සේ බක්කුල ස්වාමීන් වහන්සේ වගේ අය අර මේ මෞකස තුලති එහෙම ඉඳෙද්දිම මේ ඉතින් ඒකට මට සමා වෙන්න ස්වාමීන් වහන්සේ මම ඒක දන්නේ නැතුව ඒක වරදක් නෙමෙයි. දැන් ඒ ඒ සෑම දෙනා වහන්සේම ඒ தත්තටපත් වුණාද කියලා මාත් හරියටම මටත් මතකයක් නැහැ. කවුරු හරි මුදුර නමක් තමයි මේ විදිහට අර ගිනි ගන්න අවස්ථාවේදී කුස පුපුරලා එළියට වීසි වෙන්නේ. අද මම බණක් ඇහුවා මේ නා වූනේ අරිය ධම්මහා ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ ඔය නම් දෙකම කිව්වා. පස්සේ ඉතින් මට අර වෙලාවකට බය හිතෙනවා ධර්ම දේශනාවට බාධා කරලා පව් සිද්ධ වෙනවද සමාන ස්වාමීන් වහන්සේලා එහෙමත් කියන නිසා අර ඒ ස්වාමින් වහන්සේගේ මේ අවසර අරන් මේ සමාව ගන්න කියලා එහෙම කියන නිසා මට දැන් ඔබතුමා ඒක කිව්වේ ඉතින් අපිට බාධා කරන්න හෝ අපි කියප එක වැරදි කියන්න නෙමෙයිනේ ඔබතුමාගේ මතකනේ ඉතින් එතකොට ඒ ඒ ඒ මතකයත් එතකොට වැරදි නැහැනේ ඉතින් ඒ කරුණු ඒ නම් දෙකම උන්වහන්සේ කිව්වනම් මමත් ඒක තව බලන්නම් කොතනද තියෙන්නේ කියලා ඒ කාරණේ එතකොට මේ ඒක කිසි වැරද්දක් නැහැ ඉතින් ඔබතුමාට ඒක සමාවක් ගත යුතුයි කියලා හිතනවා නම් මොකක් හරි අතපසු වීමක් වරදක් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඒකට අපි සමාව දෙනවා ඒක මනසින් එතනින් මේක අමතක කරලා දාන්න ඒක මොකුත් ගැටලුවක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට අර තව පොඩි ප්‍රශ්නයක් අහන්න අර පෙර ප්‍රශ්නයක් අහුවා කවුරු හරි එක්කෙනෙක් මේ අර දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් හරියට මේ පිරිමි ආත්මේ හරි කාන්තාත්මේ ලැබලා විශේෂයෙන්ම තායිලන්තයේම දැන් ලංකාවේමත් ලිංග ભેදේ මාරු කරනවා. ඒක පවක්ද හාමුදුරනේ ඒක මොකද්ද ධර්මානුකූලව ඒක ඔව් කර්ම ශක්තිය මත එහෙම ලිංග පරිවර්තනයක් වෙනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒක තමයිගේ කර්ම වේගය. නමුත් හිතාමතා ඒ විදිහට පරිවර්තනය කිරීම මාරු කර ගැනීම ඉතින් ඒක કૃත්‍රිම බවක් සහ විකෘතියක් විතරයි. ඒක ඉතින් අර මානසික ක්ලේශයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ විකෘති ලිංගික ආසාවක් විදිහටත් එනවා නේද ස්වාමීන් වහන්සේ ලිංගාශාවක් හැටියට එන්නේ ඉතින් ඒ කාම විකෘතියනේ මතුවෙන්නේ එතකොට ඒ කාම විකෘතිය කියන්නේ තමන් උත්පත්තියෙන් ලැබූ තමන්ගේ කායික ස්වરૂපයට අමතර ඊට එහා ගියපු වෙනත් විදිහේ කායික මානසික ආස්වාදයක් විඳීමේ කැමැත්ත ඉතින් ඒ එයාගේ කැමැත්ත ඇත්තටම කායික වශයෙන් ඒ මට්ටමින් ඉටු වෙනවද නැද්ද කියන්න දන්නේ කොහොම හරි මනසේ ඒ විදිහට තියෙන ප්‍රകൃතියට අමතර යම්කිසි විකෘති තත්වයක වින්දනයක් ලැබීමේ රුචිකත්වය. ඉතින් ඒවා හැඳින්වෙන්නේ කාම විකෘතීන් හැටියට. ඉතින් ඒ වගේ කාම විකෘතීන්ට පැමිණෙන්න අර වගේ අර පටලැවිලි ආදියත් හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒවෙන් යහපතක් නෙමෙයි වෙන්නේ. දිගට දිගට දිගට දිගට පිරිහෙමින් විනාශයක් විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් අපට හැමතිස්සෙම හැමතිස්සෙම අපි කාමයන්ගෙන් ඒ නිසානේ දැන් අපි මේ යන ගමනේදී ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම. ඉතින් මේ ක්ලේශයන් තව අපට ඕන ඕන විදිහට සංස්කරණය කරමින් පංචස්කන්ධය අපට ඕන ඕන විදිහට සංස්කරණය කරමින් අපි ආස්වාදේ ලබන්න යනවා කියලා කියන්නෙම එතන ඉතින් විමුක්ති මඟ නෙමෙයි අනිත් පැත්තේ සසර මඟ අපා මඟටයි අපි සමීප වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සරණයි.